ඊළඟට මේ මාස අගවන්නේ වෙන 28 වන උපන්දිනයේ සමරන ඉනිකම නිකාන්තී සිතුක් සේවන වාගේ වෙනුනේ කර්මේ අරමුණ කරනාති ස්වාමීන් වහන්සේට දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමට මෙම පින්කමට ආධාර කර සෑමට හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා කියමින් ප්‍රාර්ථනා කරගෙන ඊළඟට රවි ලසන්ත ස්වාමියාට ඉතර රැකියාව සාර්ථක කරගෙන ඒමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන උත්තරී දරුවා විස්මිත දරුවාට නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරගෙන නියතිය පූර්ණාසීන්ද සමන්ත විවාසාපත් ලබා ගැනීමේ පරම පරිදෙල දේශනාවෙන් සිදුකර මට මෙම විශාල ආර්ය සංග්‍රහයේ මේ දානයෙන් නැත්නම් මේ දීන සංග්‍රහය ප්‍රදානය කරලා තියෙනවා. ඉතින් මේ දානියන් දෙන අවස්ථාවේදී අපිට මොනවද ලැබෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව පෙන්වා දෙන්න. අපේ සිත පිහිට වෙනවා රෝග දෝෂ මෝඩ කම කියන මේ මාර්ගය අපේ සිත නැගී එන්නේ නෝන රෝගයෙන් ප්‍රියසේ මෝඩකමින් නැගී ඉන්නා ඒ නිසා තමයි අපි ඒතර ඡන්දයෙන් පුළුවන් කමන්නේ රෝගකම ප්‍රියසේ ඡන්දයෙන්වත් නැහැ මෝඩකමින් ඡන්දයෙන්වත් නැහැ අන්තිමට මේවා තදන්ත ප්‍රහාණයට ඒ විනායමත් මේවා ප්‍රහාණය වෙලා යනවා. ඉතින් ආ මේ වෙලාවේ විශාල සැනසීමක් සතුටක් සාහනයක් ඇති වෙනවා. දන් දෙන්න අත දිගු කරනකොට මේ සැනසීම කියන එක ලැබෙනවා. ඒකට යලිත් යලිත් යලිත් යලිත් දන් දෙන්න දන් දෙන්න මොකද? ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව කියන ගුණ ධර්මයන් තමයි සංසාරයන් තුළ ඇති වෙනවා. නිගන්නේකොට බක්කටත් දුන්නත් ඒ ගුණයන් කියන්නේ තොරව ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ආ මේ නිසා දන් දෙන දායකයාට ප්‍රතිඵල ආනිසංස ලැබෙන්නේ පරලොව නෙමෙයි මෙලොවමයි ලැබෙන්නේ. අය සංමෙතෝ අය කියන්නේ සම්පත්. සම්පත් මොනවාද? ආයශේ වර්ණය ඇතේ බලය බුද්ධිමත්භාවය මේවා තමයි අපිට ලැබෙන සම්පත්. මේ සියල්ලක්ම සම්පත් වෙන්නේ කොහෙන්ද? නිරෝගී භාවයේ දන් දෙන පුද්ගලයාගේ සිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න නිරෝගී භාවය. නිරෝගී භාවය තමයි ලෝකයේ තියෙන ලොකුම ලාභය. ඒ නිරෝගී පුද්ගලයාට බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. එයා දැකුම් කල පුද්ගලයෙක්. නිරෝගී බව තුළ තමයි සැපේ දුක් තියෙන්නේ. ලෙඩෙක් නම් අත්වශයෙන්ම රජ රජ වුණා. ලෝකයේ තියෙන සියලුම සම්පත් ලැබුණා නිරේධ කරගන්න. ඊළඟ ශරීර ශක්තිය කියන එකත් අපි අගේ දුක කරගෙන දෙයක්. ශරීර ශක්තිය නැත්නම් මේකට කියන මෙතෙන් දෙන්න බෑ භාවනා කරන්න. ඊළඟට මානසික ශක්තිය ඊටත් වඩා වැදගත් වෙනවා. බුද්ධිමත්තාවේ කියන්නේ ඒකයි. ඒතර කායික ශක්තිය, මානසික මානසික ශක්තිය, සැපය, ජනප්‍රියතාවය, ආයුෂය. මේ මේවා ලැබෙන්නේ නිරෝගී භාවයේ තුලින්. නිරෝගී භාවය ලැබෙන්නේ සිත පිරිසිදු වීම තුලින්. හිත පිරිසිදු වෙන්නේ දන් දීම තුනේ. ආහාරයෙන් අපිට ලැබෙන සම්පත්. අය කියලා කියන්නේ ඒවා. අය. එතකොට වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන් ජීවත් වෙන පුද්ගලයාට නිතරම මොකක්ද ලැබෙන්නේ? ලෙඩ. දැන් සිත දූෂණය වෙනකොට එයා දෙදෙක් වෙනවා. ලෙඩාට වැඩිකල් ජීවත් වෙන්න බෑ. ජනප්‍රියතාවයක් නැහැ. සැපයක් නැහැ. ශරීර ශක්තියක් නැහැ, මානසික ශක්තියක් නැහැ. අන්න සම්පත් සියල්ලක්ම අප වෙනවා. සම්පත් වල කියන්නේ අය කියලා අප වෙනවා කියන්නේ පහ වෙනවා. එතකොට ලෝභ දෝෂ මෝහ නිසා මුද වෙන්නේ සම්පත්. සම්පත් කියන්නේ අය. පහ වෙනවා, අප වෙනවා. අය අප වෙනවා, අපාය වෙනවා. සරලවද මේ මෙලව? මේ විලාම නැත්තේ. මේ විලාම නැත්තේ. සම්දිත් එකයි. අකාලිකයි. හේමස් එකයි. කෝපනායිකයි. පච්චත්තන්නේ සම්පෝ. ඈ මේ අවස්ථාවෙම සිද්ධ වෙනවා. දැන් දිනකොටම මේ සිද්ධ වෙන්නේ. අකාලිකයි කියන්නේ ඒකයි. ඒව බලපදියා පෙන්වන්නත් පුළුවන්. බලන්න මේ පුද්ගලයා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ජීවත් වෙනවා. මේ දෙයින් නැත් ඇති. වැරෙයින වැහැල්ලා ගිහිල්ලා මෙලෙක් වෙලා ඒ දෙද තුලින් මෙයාට සැපයක් නැහැ නිරෝගී බව නැති වෙලා ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් ඒකට දන් දෙන පුද්ගලයේ පින්නම් කරන පුද්ගලයේ තියත් අපිට පෙන්වන්න පුළුවන් මේ බලන්න මේ පුද්ගලයා දැන් හරිම නිරෝගී මෙයාට මෙයාට බොහෝ කාලයක් ජීවත් වෙන්න ශක්තියක් වෙලා තියෙනවා නිරෝගී භාවයෙන් මෙයා දෙවුම් කරපු පුද්ගලයේ ඈ මෙයාට දැන් නිරෝගී භාවය නිසාම සැපයක් ඇති වෙලා තියෙනවා. ශරීර ශක්තියක් තියෙනවා. මානසික ශක්තියක් තියෙනවා. එවැදීම් බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ආ මේකයි මේ ඕනෙම කර්මයක් සංදික්කයි අකාලිකයි ඒන් පස්සේ එකයි. අකුසල කර්මයක් සංදික්කයි අකාලිකයි ඒන් පස්සේ එකයි. කුසල කර්මයන් සංදික්කයි අකාලිකයි ඒකත් එකයි නේද? එහෙනම් ඔය උගෝදනේ කුසල පැත්තේ විතරයි සංදික්කයි අකාලිකයි ඒකත් එකයි කියන්නේ නැහැ. අකුසලයත් එහෙමම තමයි. තේරුණේ එකම. ඒකම ධර්මයේ නෑ නේද? කර්මය කියන්නේ ධර්මයේ ඇති ක්‍රියාකාරීත්වය. ධර්මය කියන්නේ සත්‍යය. ධර්මය කියන්නේ මොකද්ද? සත්‍යය. එතකොට අසත් ධර්මය කියලා කියන්නේ මිනිහාගේ පරිහානියට හේතු වන ඇත්ත. සත් ධර්මය කියන්නේ ජීවණයට හේතු වන ඇත්ත. මේ දෙකම ඇත්ත නේද? එතකොට අසත් ධර්මය කියන්නේ ධර්මයේ සත් ධර්මය කියන්නේ ධර්මයේ එහෙනම් ධර්මයේ සංදික්තික නම් අසත් ධර්මයන් සංදික්තිකයි සත් ධර්මයන් සංදික්තිකයි. අකාරික නම් අසත් ධර්මයක් මේ අකාරිකයි සත් ධර්මයන් සකාරිකයි. ඒව බලව පෙන්වන්න පුළුවන්. ඒව බලව කියා පෙන්වන්න පුළුවන්. ඒක අද මුදල දෙනෙක් ඔය ධර්මයේ ගුණ සඳහන් කරනකොට සත් ධර්මයේම මේ කරගෙන වටක්ලස් කරලා තියෙනවා. සත් ධර්මයේ සංදික්තිකයි අකාරිකයි ඒපස්තිකයි ඕපනායකයි පච්චත්තං වේදිකබ්බෝ කියනවා නිසා අසල් ධර්මයේ සංදේශිකයි අකාලිකයි ඒපස්සිකයි කියන්නේ නැහැ ඒක නේ කියන්නේ. අසල් ධර්මයේ තේරුණ තියනවා කියලා පුතකවන්නේ නැහැ නේ. එහෙමනම් අසත් ධර්මය ස්වල්පාතයි සම්දිත්තිකයි අකාලිකයි ඒකපස්සිකයි ඕපනයිකයි පච්චත්තං මෙලිතම් පෝරිඤ්ඤෝයි කියන බව දැනගන්න. පාප කර්මය නිසා මිනිසා පිළිහෙන බව බුදු පියාණන් වහන්සේ මනාකොට දේශනා කළ දෙයට කර්මත් ආරෝ දේශනා කරේ. නෑ නෑ දැනගෙනමයි දේශනා කරේ. දැකගෙනමයි. ස්වකාලයි නේ. ස්වකාලයි නේ. අසත් කර්මේ නිසා නිසා පිළියෙන්නේ කවද්ද? දැන් දැන් පිළියෙන්නේ. මෙලොවමයි. සම්දිස්තිකයි නේද? අසත් ධර්මයේ යෙදෙනකොටම මෙනියා පිළියෙනවා. අකාලිකයි නේද? මේ මොන මොනද කියාගෙන යන්නේ අසත් ධර්මයේ ගුණ නේද? අසත් ධර්මයේ නිසා නිසා පිළියෙන බව ඒව බලලෝ කියා පෙන්වන්නයි. ඔව් බලන්න මේ සුරාපානය කරන සුරාජාරය කරන මේ කාලේ නැතිලා ඈ බල්ලන්ගේ පවා උපස්ථාන ලබාගෙන බල්ල වැඩිලා අනුමතේ මොන හොදලා විතරක් දෙවකාර සැරියුත් ටිකක් දාලා යන්නේ වෙන්නද නෑ පුළුවන් නේ ඉතින් කියන්නේ <laughs> එලත් දෙවකාරක් සැරියුත් ටිකක් දාලා අනුමතේ මොන හොදලා යන්නේ ඒකනේ කාණි නැත්තේ ඒක බලව කියලා පෙන්නන්න පුළුවන් නේද? ඒක. අකානිකයි, ඒකක්නිකයි, ඕපනායකයි. ඒක රසත් ධර්මයේ නිසා පිළිහෙන බව පිළිගත හැකියි. ඕපනායක කියන්නේ ඒකයි. මේක පිළිගන්න සිද්ධ වෙනවා. ඕපනායක කියන්නේ ඒකයි. උපනායක. මේ සත්‍ය අකාරින්ම ළඟට ගෙන්න නන්ද වෙනවා. ඒ කියන්නේ අසත් ධර්මයේ නිසා පිළිහෙන බව ගෞරවයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි සත් ධර්මයේ හොයාගෙන යන්නේ ඒක. ආ පච්චත්තම් මේ නිකන් කොහොමද? සමාතුලින්ම අවබෝධ කරගන්න ඕනේ. තේරුණේ? එහෙනම් අසත්‍යඥ ස්වාස්වාදයි සම්දිත්තිකයි අකාලිකයි ඒපත්තිකයි ඕපනයිකයි පච්චත්තන් මේකබ්බෝ කියන එක දැන් පිළිගන්න සිද්ධ වෙනවනේ. ඔය ඉස්සරලා අහලවත් තිබුණාද? නෑ නේද? මගෙන් නම් අහලා තියෙන්නේ අලුත් අය අහලා නෑ. ඈ උබ්බේ අනුස්මේ සම්මේත චක්කෝමතපා ඥානමුතපා විචාරකපා විද්‍යාවේ කවදාවත් මේක ඉස්සරලාත් මේක අහලා නැහැ. තේරුණේ? සද්ධර්මයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මනාවට දේශනා කරලා තියෙනවා. සද්ධර්මයේ නිසා මිනිසා ජීවත් වෙනවා කියලා නේද? කවද්ද ජීවත් වෙන්නේ? මෙලොවමයි, සම්දිත්තිකයි. කවද්ද සද්ධර්මයේ යෙදෙනකොටම අකාලිකයි. ඕපනයිකයි කියන්නේ පිළිගන්න සිද්ධ වෙනවා. සද්ධර්මයේ නිසා ජීවත් වෙන බව පිළිගන්න සිද්ධ වෙනවා. ඒක පස්සේ ඒව බලව කියලා පෙන්නන්න පුළුවන්. මේ බලන්න දැන් මේ මිනිස්යා සුරාපානේ අතහැරලා සුරාචාරය අතහැරලා බලන්න කොච්චර ලස්සනද ඉන්නවද කියලා මෙන්නන්න පුළුවන් නේද? පච්චත්තම්මේ නිසාකෝ සමාධිම අවබෝධ කරගන්න ඕනේ. ආ මේකයි ධර්මයේ ගුණ ඔය දෙකතරම තියෙනවා. ඉතින් මේ දන් දෙන පුද්ගලයෙක්ට ලැබෙනවා මොනවද ලැබෙන්නේ? සැනසීම, සතුට, සහනය, සද්ධර්මයේ නිසා නිරෝගී, සිත පිළිසිත වෙනවා. සිත පිළිසිත වීම නිසා ආයුෂය, වර්ණය, සැපය, බලය, ඈ බුද්ධිමත් බව, ශාරීරික ශක්තිය හා මානසික ශක්තිය. බලය කියන්නේ ශාරීරික ශක්තිය, බුද්ධිමත් බව තමයි මානසික ශක්තිය. ඒතකොට මේ ඔක්කොම ලැබෙන්නේ කවද්ද? දැන් ලැබෙන්නේ. ඉතින් මම ගන් දෙන මිනිහා පරලව සැප ලබනවා කියන එක නේ මම පෙන්නන්නේ. මට නම් ඕනෙම නෑ. පරලව නම් ඕනෙම නෑ. 三看到很多。 නිසා මේ පින්නතුන් මේ දන් දුන්න දායකයන් සුදුම විදිහේ රත්නකටපත් වෙන්න ඕනයි. ඒ ඉතින් ආර්ය සංඝරත්නයේ මේ දානේ පූජා කළේ ආර්ය සංඝරත්නය කියන්නේ උත්තම පිරිස කියන එකයි. උත්තම පිරිස කියන්නේ කවුද? යථාර්ථයේ දැකගැනීමේ අපේක්ෂාවෙන් යුක්තද ආර්යයන් වහන්සේ නමක් ළඟට ඇවිදින් නිවන් දැකීමේ අපේක්ෂාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරනවා නම් එතන පටන් එතෙන් පටන් ආර්ය සමාජයේ තමයි ඇත්තත් ඒ අසා ගන්නවා, දරා ගන්නවා, හිතනවා, විමසනවා, ලෝකේ යථාර්ථය දකිනවා, නිර්වාණයට පැහැදීම ඇති කර ගන්නවා. ඒ පැහැදීම ඇති කර ගන්නකොට මෙයා කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරනවා. ඒ කියන්නේ පාරමිතා පුරනවා. ශ්‍රද්ධාව නැතුව පාරමිතා පුරන්න පුළුවන්ද බලන්න. ශ්‍රද්ධාව තියෙනවා නම් පාරමිතා නොපුරා ඉන්න පුළුවන්ද? ඒතකොට ශ්‍රද්ධාව ඇති වෙනකොට මොකද වෙන්නේ? ආර්ය භූමියේ උත්තර සමාජයක ඇතු වෙනවා. මෙතන ඉන්න සියලුම දෙනා ඒ උත්තර සමාජයේ සමාජිකත්වයට ලබපු අය. ආර්ය සංග්‍රහණය කියන්නේ ආ මේකයි. ආ මේ උත්තර සමාජයේ තමයි මේ ධර්මයේ පූජා ඉතින් මේ ආර්ය සංග්‍රහණය මේ ලෝකේ වැඩ ඉන්න තාක් කල් තුනුරුවන් වැඩ ඉන්නවා. කවදා හරි ආර්ය සංග්‍රහණය නැති වුණොත් එදාට තුනුරුවන් නැහැ. එදාට තිසරණේ නැහැ. එදාට වෙන්නේ මොකද්ද අපිට අසත් ධර්මයට යට වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අසත්පුරුෂයන් යටත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අසත්පුරුෂයන්ට යටත් වෙලා ජීවත් වෙනවට වඩා හොඳයි ඉස්තන එක. මොන එකද? අසත්පුරුෂයන් යටත් වෙලා ජීවත් වෙන්න මට ඊට වඩා හොඳයි නැහැ. එතන ඉඳන් අපිට පාපේට නැඹුරු වෙන්න වෙන්නේ නේද? පාපේට නැඹුරු වෙන්න නැඹුරු වෙන්න අපි කොහටද යන්නේ? අපායට යන්නේ. අපාය වෙනවා අපි. යනවා නෙමෙයි. ඉතින් ඒක නිසා අපි සද්ධර්මයේ ආරක්ෂා කරනවා කියන්නේ තුනුරුවන් ආරක්ෂා කරනවා කියන්නේ ආර්ය පුද්ගලයන්ගේ ආර්ය සමාජයට උදව් උපකාර කරගෙන සම්මුතිය සමාජිකත්වයේ ලබාගෙන ඈ සද්ධර්මයේ ලෝකයේ ව්‍යාප්ත කිරීම සඳහා සුඛී ජීවිතය පිළිමත් කරගෙන ජීවත් වෙන එක. ඒක තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ. ඉතින් ඒක නිසා තමා ලබාගත් වටිනා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් තා උතුම් පූජාවක් මහා සාංගීක දානයක් මේ අවස්ථාවේදී පූජා කළා. මේ ලබාගත් වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ පරිලෝකියා වූ ඒ සියලු ඥාති මනෝධර්මයේ සතිය සෝසංකාරයේ පත් වේවා එසේම සුජීවන්ත සිටින්නා වූ මේ නම් සඳහන් කළා වූ මේ දෝතරුවන්ට සමන්ත සෑම දිනාටම නිදුක් නිරෝගී සුව සම්පත් ලබාගෙන වාසනාවන්ත චිර ජීවන ශක්තියක් ඇති කරගෙන ඉතා ඉක්මනින් අමාමහ නිවන් සුවයෙන්ම සුවපත්ත්වයට ලැබේවා කියලා සාදුකාරය. සදේව ලෝකයා මේ පින් අනුමෝදන් මිනිස් කිසුව ප්‍රසාරයේ පත්වෙත්වා. ඒ සෑම දිනාටමත් අප සෑම දිනාටමත් මේ ආත්ම භාවයේ ස්වදීම තව තවත් සත්‍ය අවබෝධ කරගෙන කෙලෙස් ඉන්ද්‍ර නිවාගෙන අමාමහ නිවන් සුවයෙන් සුවපත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා එතකොට දැන් ගිය සති දෙකේම මම උගාසුල කිව්වේ මේ භාවනාව කියන්නේ මත්ද කියලා පැහැදිලි කළා. අදත් මම මේ කීප දෙනෙක් කියලා මම භාවනා කරනවා ඒ වුණාට මගේ හිත හැමදේම දුවනවා භාවනා කරන්න බෑ කියලා මොන නොයේ හඳුනා ගන්නවා. මම යව දැන් මෙයා මේ පැය දෙක ඇතුළත මොනවද වෙන්නේ කියලා. භාවනා කරන්නේ භාවනා කරනවා කියන්නේ මෙන්න මේකයි. සත්පුරුෂයෙක් ළඟට යනවා. ඈ අසා ගන්නවා. තරහා ගන්නවා. හිතනවා. විමසනවා. අද උදේදී භාවනා කරනවා කියනකොටම ඉතින් මිනිස්සු කැමති නෑ හැබැයි වියකට මින් බලාගෙන ඈ ඉතින් හිත දුවනවා ඔය හිතට දුවන්නේ නැතුව වැඩේ කරලා දෙන්නම්කො පොඩ්ඩක් ඉන්නකො ඔය දුවන්නද ලෝකේ යථාර්ථය දුකයි කියලා පැහැදිලි කරලා දුන්නාට පස්සේ මොනවා හොයන්න දුවන්නද නේද ඒ හැමම නාව දෙනවා <laughs> ඈ ඔය සංවරකම සීලය කියන එක චිත්ත සංවරකම කියන එක ඇතුළේ මේ යථාර්ථය දැකීම තුලින් සමාධිය කියන්නේ චිත්ත සංවරකම. එහෙම නැතුව අමුමම්මියම ඔකට නවත්තන්න බෑ. යථාර්ථයේ දෙන්නලා දුන්නට පස්සේ මෙයාට හොයන්න දුවන්න විලාක් නෑ. තේරුණා නේද? අන්න එතකොට ඒකායුනේ මේක චිත්ත සංවරතාවයේ එහෙම නැතුව නිකා සම්මම් වල ඇත්තට තියාගෙන කියන්න හම් වෙන්නේ නෑ. ඉතින් අපි සමත භාවනාව කියන එක දෙනවා ඒක සමත භාවනාවෙන් කරගෙන සිත දැන්පත් කරගෙන මන ශක්තිමත් කරගන්න එක ඒ ශක්තිමත් මනක් ඇති කරගන්නේ මේ වැඩේ කරන්නේ. අසාගන්න දරා ගන්න හිතන්න විමසන්න. මානසික ශක්තිය තුළින් මතා දරා ගන්නවා සිත ශක්තිමත් කිරීම තුළින් සිතනවා විමසනවා. ඒක කායික ශක්තියත් අපි ඕනේ කරනවා. මානසික ශක්තියත් ඕනේ. චෛතසික ශක්තියත් ඕනේ. මේ තුනේම එකතුව තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. යථාර්ථය අහනවා, දරා ගන්නවා, හිතනවා, විමසනවා, සමාධිය ගන්නවා. භාවනා කියන්නේ ඒකයි. දැන් උදේට මේක අවබෝධ කරගන්න තියෙන්නේ අර විදිහට. සමාධිය කියන භාවනා කරපුවාම පිස්ස වෙනවනේ. මම තේරෙනවා ඒක. භාවනා කරපුවාම පිස්ස වෙනවා. ඒ මොන භාවනාවක්ද දන්නවද? රාග භාවනා, දෝෂ භාවනා, මෝහ භාවනා. රාග භාවනා, දෝෂ භාවනා, මෝහ භාවනා කරනකොට පිස්ස වෙනවා. පිස්ස වෙන්නේ නැහැ පිස්ස වගේ වෙනවා. පිස්ස වෙනවා අඳුරා ගිහින් දාන්න බැහැ. පිස්ස වගේ වෙනවා. නෑ සෝතාපන්න වුණා පිස්ස වගේ වෙනවා. ඕකෝ මොනවා නෙමෙයි. නෑ අසත් කර්ම සෝතේට අහු වෙච්ච සෑම දිනෙකම පිස්සු නෙමෙයි පිස්සු වගේ. මොන කර්මයක් කරන්නේ පිස්සුලට. අකන්තරණ සෝතේ දන්නවනේ. අකන්තරණ සෝතේ කියන්නේ මිත්‍යා වේච මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත අකන්තරණ හැඩ පහර. ඒකත් මං කියවනේ සෝතේ කියලා. ඔන්න ඕකට වෙන්නේ ඕනනම් පිස්සු වෙන්නේ නැහැ පිස්සු වගේ නතරනවා. ප්‍රකල්පණය කියන්නේ යන්නේ ඒකයි. බුදුහාමෝ දේශනා කරනවා සබ්බේ පුදුජනා උම්මත්තකා විය කියලා. ඒ කියන්නේ සියලුම ප්‍රකාශනයම පිස්සු නෙමෙයි කියන එකයි තියෙන්නේ. පිස්සු නෙමෙයි. පිස්සු කියලා කෙනෙක් කියලා නෑ වෙලා. ඉතින් ඕකට තේරුම් දෙන්න අමාරු කියනවා සියලුම ප්‍රකාශනයම පිස්සු. ඔතනකත් බුදුහාමුදුරුවෝ සියලුම ප්‍රකාශනයම පිස්සු කියලා දේශනා කරලා නෑ. සම්මේ පුතුඥන උම්මත්තකා විය. උම්මත්තකා විය කියන්නේ පිස්සු වගේ. පිස්සු වගේ කියන්නේ මොකට පිස්සු නෑ. ඒ වුණාට කරන කර්මක් කරන්නේ පිස්සු වැඩ. පිස්සු නංගුරා කියන දාන්න යන්නේ. කොහොම අඟුරු පාර ගන්නෙත් නැහැ. තේරුණානේ? ඕවා හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුහාමර ධර්ම දේශනා කලේ කාට ප්‍රකඥයන් නේද? ප්‍රකඥයන් නේද? ප්‍රකඥයන් බව භූමියේ අතමුදවාගෙන ආර්ය භූමියට පත් කරගන්න ධර්ම දේශනා කලේ රහිතය ප්‍රකඥයන්. ඉතින් ප්‍රත්‍යඥයෝ පිස්සු නම් බුදුහාමුදුරුවෝ පිස්සන්ට ධර්ම දේශනා කරයිද? පිස්සන්ට ධර්ම දේශනා කරන්නේ තවත් ඒ වගේම කෙනෙක් තමයි. දෙකනේ බුදුහාමුදුරුවෝ පිස්සන්ට ධර්ම දේශනා කරන්නේ නැහැ. පිස්සු පිස්සු වගේ ඉන්නේ මොකද? ධර්ම දේශනා කරනවා. එතකොට අපේ පුදුජන උම්මත්තක විය කියන්නේ සියලු ප්‍රකාශයන්ම පිස්සු වගේ පිස්සු වැඩමයි කරන්නේ. පිස්සු නෑ පිස්සු වගේ කියන පිස්සු නෑ කියන එක. තේරුණේ? එතකොට මේ ආන්නේ ප්‍රකටන භූමියෙන් අත මිදීම සඳහා තමයි භාවනා කරන්න ඕනේ. කුමන්ද කරන්න ඕනේ? ධර්ම දැනගත්ත උත්මේ ළඟට එන්න ඕනේ. අසා ගන්න ඕනේ. තරහා ගන්න ඕනේ. සිතන්න ඕනේ. විමසන්න ඕනේ. ආන්නේ කරන මොකද වෙන්නේ? අර මිත්‍යා දිට්ඨිය නැති වෙලා ඊළඟට සම්මා දිට්ඨිය ඇති වෙලා සත්කර්ම ප්‍රවාහයක් වෙනවා. ඒ කට්ටිය පිස්ස වෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් උම්මත්තක වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කුලේ කවදාවත් මේ සංසාරයේදීම උම්මත්තකේ බවටපත් වෙන්නේ නැහැ. එන්නනේ. ඉතින් ආන්නිය සඳහා තමයි ඔබේ මේ ව්‍යායාමය. මගේ ව්‍යායාමය, ඔබේ ව්‍යායාමය අසත්කර්ම ප්‍රවාහයෙන් මේ අසරණ ජනතාව ඔඩගෙන සත්කර්ම ප්‍රවාහයට ඇතුළු කර ගැනීම සඳහා ඒ සඳහා තමයි පරිපූර්ණ ලෝකයේ යථාර්ථය අසාගෙන දරාගෙන සිතාගෙන විමසාගෙන තමාතුලින් අවබෝධ කරගෙන සම්මා විද්‍යිය ඇති කරගන්නේ. දැන් අපි කායික දුක දැක්කා, මානසික දුක දැක්කා, දැක්කගෙන අවබෝධ කරගත්තා. ඒ සඳහා තමයි බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න තියෙන්නේ. ලෝකේ කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරගෙන ඒ ලෝකේ යථාර්ථය දකින ක්‍රමය. ක්‍රමේ ලෝකේ ඉස්සල්ලාම අපිට අරමුණු වෙන්නේ මොකද්ද? කය. සමයක් පමණ උසට මාතර තියෙන කය අරමුණ වෙන්නේ. ඕකට තමයි යදෙන්නේ. ගැටෙන්නේ. මක්නිකාද? කය කියන්නේ කුමක්ද කියන නොදන්නා නිසා. කය නිසා අපි විඳින දුක කරදරය අසහනය නොදන්නා නිසා නේද? ඒක දැනගත්තන් පස්සේ කයට ඇරෙන්න බෑ. ගැටෙන්නත් බෑ. අන්න ඒතකොට ලෝකයෙන් හරියට ගැලවිලා යනවා. තේරුණේ? ඊළඟට වේදනානුපස්සනා, චිත්තානුපස්සනාදී වශයෙන් තවත් අර එකේම ශාම්පල් අරගෙන ජීවිත පැවැත්ම කියන විද්‍යාකාරයට වෙලා පරීක්ෂණ පාස් කරනවා. කායાnuපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සති ප ဋ ාණ කාය අනුපස්සන. සම්මා සතිය කයෙත් පිළිබඳ වරිණ කය අනුව ඇත්ත දකින්නවා. මොකද්ද? දුකයි. අනිත්‍යයි. අසාර ධර්මය. අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉස්සල්ලාම දකින්න මොකද්ද? දුක. ඊළඟට තමයි අනිත්‍ය දකින්නේ. මේගොල්ලන්ට මම අනිත්‍ය දැම්ම දෙන්නන්නේ නැහැ. තව මාස දෙකක් විතර යයි. අනිත්‍ය දෙන්න. දුකමයි දෙන්නන්නේ. තේරුණේ? එතන තමයි දකින්න පුළුවන්. ඊළඟට කායික දුක. ඊළඟට මානසික දුක. මේ මානසික දුකත් කායික දුකටමයි අයිති වෙන්නේ. මොකද දන්නවද? මේ මන කියලා කියන්නේ අපේ කයට සම්බන්ධ වෙලා තියෙන ඉන්ද්‍රියක්. ඉන්ද්‍රිය හයක් තියෙනවානේ අසකන් අසකන් දිවනාසේ කය මන කියලා. ඒ මනසකත් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරේ සංකරණය. මේකත් රූපයක් මන කියලා කියන්නේ. මේ කයටම සම්බන්ධ වෙලා තියෙන රූපයක් ඒක. හැබැයි ඉතා සියුම් මේ රූපේ. කියන්නේ ඒ රූපයෙන් කෙරෙන්නේ මොකක්ද දන්නවද? මතක සටහන් ඇද ගන්නවා. අතීතයේ කරපු සියලු දේවල්, අනාගතයේ කරන්න ඉතාලි ඉන්න දේවල් හැදෙන්නේ මනකට තමයි. ඒක තමයි ධම්ම රූප කියලා කියන්නේ. ඉතින් ඒවැන් මේ අසත් කියන පැත්ත අනායාසයෙන් නැදෙනවා. එතන අපි දුක දිනවා. සත් කියන පැත්ත ආයාසයෙන් අපි ඇද ගන්නවා. එතකොට අර අසත් ධර්මයේ එහෙම නැත්නම් මෝඩකම් කරපු කී පාප කර්ම ඒව අනායාසයෙන්ම ඇදෙනවා නේද? ඔව් ආන්නික තමයි මානසික දුක ඇති වෙන්නේ. දෝමනස කියලා කියන්නේ. එතකොට තව තියෙනවා චෛතසික දුක කියලා එකක්. ඒක කවුරුත් කියන්නේ නෑ. මුග දෙනෙක් කියන්නේ චෛතසික දුකයි දෝමනසයයි එකට අරන් තියෙන්නේ. ඔක දෙකක්. කියන්නේ ඔක දෙකක් බව ඉතාලේ චෛතසික කියන්නේ සිතිවිලි කියන එකයි. සිතිවිලි. සිතිවිලි නිසා අපි දුක් විඳිනවා. එතකොට ඒ කායික දුකත් මානසික දුකත් ඒ හැම එකම එන්නේ මොකේද? හිතට එන්නේ. කායික දුක එන්නේ හිතට. දැන් මන කලකට කිසිම දුකක් නැහැ නේද? මොකද හිත ඉවත් වෙනවා කියන මන කලකට කිසිම දුකක් නැහැ. කායික දුකක් නැහැ මානසික දුකක් නැහැ. එතකොට සියලුම දුක් විඳිනේ කරන්නේ කොහෙන්ද? හිතෙන් විඳිනේ කරන්නේ. ඉතින් ඒක නිසා අනිත් සියලුම දුක් වලට වඩා බලවත් දුක තමයි චෛතසික දුක. ඒකත් මේ චෛතසික අතරක් තියෙනවා සත් අසත් කියලා දෙකක්. ප්‍රධාන වශයෙන්ම තුනක් බලපානවා අපිට. අසත් රාග, දෝෂ, මෝහ. සත් අලෝභ, අදෝෂ, අමෝහ. ලෝභ දෝෂ මෝහ, අලෝභ දෝෂ මෝහ. ඒ ලෝභ දෝෂ මෝහ තමයි අසත් ධර්ම මේවා චෛතසික ඒවා. ලෝභකම, දෝෂකම, මෝඩකම. ඒකේ අනිත් පැත්ත තමයි අලෝභ, අදෝෂ, අමෝහ. ඒවා සත්‍යසිතේ. හොඳ සිතේ. එතකොට මේ නරක සිතේ නිසා අපි දුක් විඳිනවා. රාගය ප්‍රධානම නරක සිතේ තමයි රාගය. ඊළඟට ද්වේෂය. ඊළඟට මෝඩකම. දැන් ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට 11 ඉන්නක් ගැන අහලා ඇති. ඒකොල්ලෝ තින්නේ ගිනි අරගෙන තමයි සියලුම ලෞකික සත්‍යයන් ජීවත් වෙන්නේ. රහතන් වහන්සේ හැර අනෙක් සියලුම දෙනා ඒකොල්ලෝ තින්නේ ගිනි අරගෙන. අනාදාය පුද්ගලයාට ඒකොල්ලෝ තින්න දෙනවා. තේරුණා නේද? එතකොට ඒකොල්ලෝ තින්න මේමයි. රාග, දෝෂ, මෝහ ඒ නිසා ජාති, ඒ නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කරන්න ඉක්මනට තියනවද කියලා. රාග දෝෂ මොහ. එම නිසා තමයි ජාතිය. ජාතිය නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාය. මම ඉගෙන කතා කරන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායද කියන ආන්‍යව තමයි චෛත්‍යික නින්දර කියලා කියන්නේ. ඒකේ ප්‍රධානම නින්දර තමයි රාගය. ඊළඟට ද්වේෂය. තේරුණේ? 11 කින්නෙන් පළවෙනි ගින්දර. ඒකවල මේ ගින්දර හටගන්නේ කොතැනද? ලෞකික සැප නැගදී. ලෞකික සැප නැගදී. ලෞකික දුක නැගදී මොනවා කරලා රාගය ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ මොකද ද්වේෂය. ලෞකික දුක නැගදී ඇති වෙන්නේ ද්වේෂය. ලෞකික සැප නැගදී ඇති වෙන්නේ රාගය. පැහැදිලි නේද? දැන් බ්‍රහ්ම ලෝකේ රාගය තියෙනවා. තේරුනේ බ්‍රහ්මයා රාගයෙන් ඉන්නේ. එතකොට සෝතාපන්න නෙමෙයි සකදාගාමී නෙමෙයි අනාගාමී පුද්ගලයාට. අරියත් මාර්ගස්ත පුද්ගලයාට රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා ඒවා තියෙනවා. ඒ සියුම් වෙලා තියෙන්නේ උනන් තියෙනවා. සියුම් වශයෙන් නම් තියෙනවා. මෙයා සියල්ලක්ම නැති වෙන්නේ කාටද? රහතන් වහන්සේට පමණයි. එහෙමනම් රහතන් වහන්සේ හැර අනෙක් සියලුම දෙනා රාගාදී 11 කින්නෙන් දැවි දැවි දැවි දැවි තමයි ජීවත් වෙන්නේ. ඕන මාසෝ කිමානන්දෝ නිච්ඡං පච්චලිති රති අන්ධකාරේන හෝනත්තා පදීපන්න ගවෙස්සත ආනන්දය රාගාදී එකොළොස්සින්ෙන් දැවෙන්නා වූ තොපට මොන හිණාවද කියලා. ඕන මාසෝ කිමානන්දෝ ආනන්දේ තොපට මොන හිණාවද? නිච්ඡං පච්චලිතේ සති රාගාදී එකොළොස්සින්ෙන් දැවි දැවි උගලයින් මක්නිසාද මෝහාන්ධකාරය නිසා අවිද්‍යාව නිසා අන්ධකාරේන ඕනන්තා අවිද්‍යා අන්ධකාරයෙන් ගැලලා ඉන්නා වූ තොප පහනක් කරවන්න කල්පනා කරන්නේ නැද්ද මෙතන පහන කියලා කියන්නේ ප්‍රඥා ලෝකය කියන එකයි ප්‍රඥා ලෝකේ නැතිකම නිසා තමයි මෝහාන්ධකාරයෙන් වැහිලා රාගාදී ඒගොල්ලෝ ඉන්නේ නැහැ තේරුණේ ඒකත් මේ රාගය ගැන පොඩ්ඩක් හිතලා බලන්න මම කිව්වා පිළිගන්න එපා. ඒගොල්ලන් හොඳට අත්දැකීම් යන්නේ. ගෙදරවල විජීරත්තරන් තිබුණා. අපි අරකට කෝටි ගණන් තිබුණා. තුන්වෙනි ශික්ෂාපදයේ ගැලුවට පස්සේ ඒ ගෙදර මොකක් ගිනි ගොඩක් නේද? කන්න තියෙනවා, අඳින්නක් තියෙනවා. ඈ යාන වාහනක් තියෙනවා. තුන්වෙනි ශික්ෂාපදයේ ගැලුව දවසට ප්‍රශ්න කෙලවරක් නැහැ මම මේ ගැන මේ පින්නතුන්ට විස්තර කරන්නේ නැහැ මට වඩා ගන්න මේ සමාජයේ ඉන්නකොට හොඳ මේවා පේනවා නේද දිව්‍ය විමාන වාගේ තිබුණ දේවල් අමුසොම් බවටපත් වෙනවා ආන් කරන්නේ භයානක සල්ලි වලින් නැති කරන්න බෑ ඕවා සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න ඔය රාගයේ තියෙන නින්දට සල්ලි වැඩි වෙන්න වෙන්නේ. මට උගාන් දෙනෙක් කෝස් කරනවා නේ ආම්දුරනේ මෙන්න මේකයි தত্ত্বය. විතර මිනිස්සයා එන්නේ උදේ පාන්දර පහට. උදේ පාන්දර පහට විතර මිනිස්සයා එන්නේ විතර. සුරාපානී දුරාචාරයේ ඉඳවරක් නැහැ. ඉතින් විතර ළමයි භාර්යාව මොන කරන්නේ ඉන්න ඉන්න ඉන්නේ නිකන් බලන්න. මොකද ආන්දෝලනේ කරන්න කියලා මගෙන් අහනවා. ඉතින් දීපකට උත්තර. ඉතින් මං කියනවා ඒගොල්ලන්ට ඔය 64ක් දීලා තියෙන්නේ ඔකට තමයි. මේ 64න් කීපයක් දාලා කොහොම හරි අල්ලගස්සේ කියලා. ඉතින් කියනවා අනේ ආන්දෝලනේ 64ම දාලා ඉවරයි. 64ම <laughs> දැම්මත් ඒක දුන්නා. තේරුණා නේද? දැන් ඉතින් මහා බ්‍රහ්මයාට කියලා 65ක්වත් තව එකක්වත් ඉස්සරහට වෙනවා. ඈ ඔන්න මේකත්. දැන් එතකොට මේක හොඳ දැන් බලන්න ටිකක් ඔය පත්‍රවල වාර්තායන් තියෙනවා. තාත්තා සුඛී විහිණිය දුසනේ කරලා බෙන්න මෙලි කරලා මම බලන්න. මේ පත්‍රවල කියන්නේ ඒවා මේවා ඉතිරියවල් නෙමෙයි. බලන්නකෝ මට නම් මේකේ කනගාටුවක් ඇති වෙන්නේ කා කියලා දන්නවද? අර තාත්තගේ කනගාටුවක් ඇති අනේ මේ මිනිස්යාට මොන තරම් ඉන්දරත් මේ ඉන්න ඇතුලේ පත්‍රයෙන් වල මේ වැඩේ කරන්න නේද? කෙලෙසෙනෙකුට පුරන්න පුළුවන් වැඩක් නෙමෙයි තමන්ගේ දරුවා මරලා දාන්නේ. ඈ? දෝෂණය කරන්නේ හතරෙන් ඉන්න කරන්නේ පුළුවන්. තමන්ගේ දරුවා හිතලා බලන්න මොන තරම් හිඳරස්නේ මිනිස්සුන්ටපත් වෙන්නේ මෙයා සතුටින්ද කළේ කියන්නෝ නෑ නෑ දැනසීමෙන්ද නැහැ මේ දැවි දැවි දැවි දැවි මේ කරේ එතන ඉඳන් නින්ද අපහාස නම් දැවි මොනවා කරලා නිවසන්ද ඉරේ ඉඳන් වැටෙන එකක් දැවිය දෙන්න බැරි එල්ලුම් ගන්න එකක් බැරි ඉවසන්න නේද අවීචමාන අරකාදී ගේන්න කල්ප ඕනි ගණන රෝධිය හැදී පරණ ගන්නකොට හොයන්නයි නේ. ඔන්නේ කප්පේ. ඈ. ඉතින් මේව හොඳට තේරුම් ගන්න පුළුවන් මේ ගැන පොඩ්ඩක් හිතන්න පටන් ගන්න. ආමේ. ආමේ. රහතන් වහන්සේලා ඉඳුරන් පිනවන්නේ නැහැ නේද? ඒ මොකද? රාගය කියන ගින්දර නැහැ. ඒක නිසා ඉඳුරන් පිනවන්නේ. සාමාන්‍ය ජනතාව ඉන්නවා වෙනවා. ඇහැ පිනවනවා, කන පිනවනවා, දිව පිනවනවා, අන පිනවනවා. ඒ සඳහා තමයි උදේ ඉඳන් රැ වෙනකන්, රැ ඉඳන් එළි වෙනකන් නගලන්නේ නේද? සාමාන්‍ය ජනතාව. ඒතකොට ඉඳුරන් පිනවන්නේ රාගයේ තියෙන නිසා නේද? ඒතකොට ඉඳුරන් පිනවන්න පිනවන්න රාගය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ඉඳුරන් පිනවනවා කියන්නේ පළවෙනි ඉන්දරට තරටිරු දාන එක නේද? දරදෙකරු දාන්න දාන්න දැඩි දැඩි දැඩි දැඩි පුර පුරා නැති වෙනවා නේද? පැහැදිලිනේ. මෙන්න මේ වගේ හිතන්න. එහෙමනම් සෑම දිනම මේ රාගය කියන කීතලෙන් දැවෙනවා නේද? දැවෙනවා නේද? නැත්තේ කවුද? රාහතන් වහන්සේ පමණයි. ඔන්න ඔය රාගය කියන ගින්දර, ද්වේෂය කියන ගින්දර ඔය ගිනි දෙක තමයි ලෝකය කියලා ඔය ගිනි දෙකෙන් දැවෙන වෙලාව තමයි ලෝකේ ඉන්නවා කියලා කියන්නේ. එහෙනම් රහතන් වහන්සේ යන ඔක්කොම ඉන්නේ ලෝකයේ තුල. දැවෙනවා. දැවෙනවා. ඒතකොට මේ රාගය ඇති වෙන්නේ ලෞකික සැප වේදනාව ළඟදී නේද? ලෞකික සැප වේදනාව ළඟදී. ඒතකොට මේ ලෞකික සැප වේදනාව කොච්චර කාලයක් තියෙනවද? ඇති වෙනකොටම නැති වෙනව නේද? ඇති වෙනකොටම නැති වෙනවා නැති වෙනකොටම ඇති වෙනවා. ලෞකික සැප වේදනාව නැති වෙනකොට නේද ඔය දුක ඇති වෙන්නේ? අපි ලබා තියෙන සුඛය නැති වෙනකොටයි දුක ඇති වෙන්නේ නේද? ඒකද මේ සිතේ වේගය ගැන පොඩ්ඩක් අපි අහලා ඇති. සාමාන්‍යයෙන් තත්පරයකට අපේ මේ සිත පින්නතුණි දහස් වාරයක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. තත්පරයකට. එහෙමනම් මේ මොනවද ඇති වෙන්නේ නැති වෙන්නේ? ඇලීමයි ගැටීමයි. ගැටීම ඇති වෙනකොට දුකයි, ඇලීම නැති වෙනකොට දුකයි. මේ නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා කියන්නේ මොකද්ද? රාගයයි, ද්වේෂයයි. රාගය ඇති වෙනකොට දුකයි, ද්වේෂය ඔව්. ද්වේෂ නැති ද්වේෂය ඇති වෙනකොට දුකයි, රාගය කියන එක සුඛ වේදනාව නැති වෙනකොට දුකයි නේද? ද්වේෂ වේදනාව ප්‍රධාන වශයෙන්ම දෙකනේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි. උපේක්ෂා වේදනාව කියන්නේ සුඛ වේදනාවේ දුක්ඛ වේදනාවේ අඩුකම නැති බව නෙමෙයි ඈ. ඒක විතරම තියෙන්නේ සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි. සුඛ වේදනාව නැති වෙනකොට දුකයි. දුක්ඛ වේදනාව ඇති වෙනකොට දුකයි. එහෙනම් බලන්න මේ සිත ඇති වුණත් දුකයි නැති වුණත් දුකයි. මේ කොච්චර වේගයකින් ඇති වෙනවද නැති වෙනවද? මේ වේගය ගැන අපි ගොඩක් කතා කරන්නේ පස්සේ කතා කරමු. විනාඩියකට දහස් වාරයක් කියලා හිතා ගන්නකො. විනාඩියකට දහස් වාරයක් මේ සිත ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මොනවද මේ ඇති වෙන්නේ නැති වෙන්නේ සුඛ වේදනාවයි දුක් වේදනාවයි එතකොට එහෙමනම් විනාඩියකට දහස් වාරයක් අපි දුක් විඳිනවා දැන් ලස්සන රූපයක් දිහා බලාගෙන ඉන්නකොට අපිට ඇති වෙන්නේ මොන වේදනාවද සුඛ වේදනාව නේද එතකොට ලස්සන රූපයක් දිහා විනාඩියක් විනාඩියක් බලාගෙන ඉන්න දහස් වාරයක් සැප වේදනාව නැති වෙනවා නේද? ලස්සන රූපයක් දිහා විනාඩියක් බලාගෙන ඉතියොත් දහස් වාරයක් සැප වේදනාව නැති වෙනවා නේද? ඒතකොට දහස් වාරයක් දුක් විඳිනවා නේද? ඒතර අවලස්සන රූපයක් දිහා බලාගෙන ඉතියොත් ඒකත් අර විදියමයි දහස් වාරයක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එහෙනම් අවලස්සන රූපයක් දිහා බලාගෙන ඉතියත් දහස් වාරයක් දුක ඇති වෙනවා. එතන ගැටීම, අතන ඇලීම. අතන තියෙන ද්වේෂය, සුඛ වේදනාව ළඟ තියෙන රාගය. පළවෙනි නින්දර මොකක්ද? රාගය නේද? රාගය ඇති වෙන්නේ ලෞකික සැප වේදනා ළඟ නේද? ද්වේෂය ඇති වෙන්නේ ලෞකික දුක් වේදනා ළඟ නේද? ද්වේෂය කියන්නේ සැල අඩුයි එක නින්දර නේද? දෙවෙනි නින්දර. රාගය කියන්නේ පළවෙනි නින්දර. ඒතර පළවෙනි නින්දරෙන් ගිනිපත් වෙන්නේ ලෞකික සැප වේදනා ළඟද නේද? දෙවෙනි නින්දරෙන් ගිනිපත් වෙන්නේ ලෞකික දුක් වේදනා ළඟ නේද? ඒතර වැඩියෙන් සැල නින්දර තියෙන්නේ කොතනද? ලෞකික සැප ළඟ නේද? ලෞකික දුක ළඟ ඇවිදින ගින්දර කරන අඩුයි නේද? අඩුයි නේද? දැන් දුක දුකයි කියලා කවුරුත් දන්නවනේ. දැන් ඊට වඩා සැප කියන එක ළඟට නේද අපි දුක් විඳින්නේ. පළවෙනි ගින්දර ඇති වෙන්නේ සැප වේදනාව ළඟදී නේද? දැන් මේ විදියට බලනකොට ලෞකික සැපක් ගැන කතා කරන්න පුළුවන්. තේරුණා නේද? දෙවෙනි ගින්දර ඇති වෙන්නේ ලෞකික දුක ළඟ. පළවෙනි ගින්දර ඇති වෙන්නේ ලෞකික සැප නම්. මේ දර්ශනයෙන් බලනකොට වඩා අපි පීඩාවට මුකරපත් වෙන්නේ ලෞකික සැප නම් නේද? ලෞකික දුක නම් දෙවෙනි ගින්දර නේද ඇති වෙන්නේ? එහෙනම් මේ දර්ශනයෙන් බලනකොට වඩා හොඳ ලෞකික සැපද ලෞකික දුකද? මේ මේගොල්ලෝ කියනවා ලෞකික දුක වඩා හොඳයි සැපට වඩා. ඔව් වැඩියෙන් අපි දුක් වෙන්නේ ලෞකික සැපලඟ නේද? ඒ පළවෙනි කින්දරනේ. පළවෙනි කින්දරේ කිනිපත් වෙනවා කියන්නේ. අතෙන්ද දෙවෙනි කින්දර. ඒ විදෝනවා කියලා කියන්නේ මොකක්ද? විදෝනවා කියන්නේ එක්ක වැළිලා එක්ක ගැටිලා. රාග, දෝෂ. විදෝනවා කියලා කියන්නේ. එතකොට දැන් මේකත් හොඳ දෙනෙක් විදෝනවා කියන එක දාගෙන තියෙන්නේ දුකට දාගෙන තියෙන්නේ. ගැටීම විතරයි දාගෙන තියෙන්නේ. ඇලීමට දාගෙන නැහැ. නමුත් සැප විඳිනවා දුක් විඳිනවා සැප විඳවනවා දුක් විඳවනවා. ඒක භයානක සැප විඳවන එක නේද? එතන පළවෙනි කින්දරනේ. ඉතින් මේ ගැනත් හොඳ වෙලෙක් කියන්නේ මේ අර ලෙඩෙක් දැක්කර පස්සේ දැන් මෙන්න පිළිකා රෝගියෙක් ඉන්නවා. දැන් මාස දෙකක් තුනක් පිළිකාවක් ඇවිල්ලා. ඈ එයා ගියා බලලා කියනවා අනේ මේ මිනිස්සයා දැන් මාස තුනක හතරක ඉඳන් විඳවනවා පව් කියන්නේ. එහෙම කියන්නේ මේ මිනිස්යා දැන් මාස දෙක තුනක් විතර ඉඳන් නිදවනවා. පව් දෙයනේ. තියෙනවනේ. එතන තියෙන ද්වේෂය දෙවෙනි ඉන්දර නේද? අර දෙමහල් ප්‍රාසාදයක කුෂන් කරපු මේ මෙත්‍යක් උඩ එයා කනසර කරපු කාමරයක සුවඳ කවපු කාමරයක කෙනෙක් සැපරිනෝනවා. එතන තියෙන්නේ පළවෙනි ඉතින් ඒක කියලා බලන්න කියන්න පුළුවන් නේ අර මනුස්සයා දැන් අවුරුදු 50ක ඉතර ඉඳන් විඳවනවා කවුද කියන්නේ දැන් ඒක කියලා දෙනවා නේ ඒකෙන් කියනවා කියන කවුද අර කොටිම කියන්නේ මේ මනුස්සයාට තියෙන වේදේ නෑ නේද ඔන්න සත්‍යය විඳවනවා කියන්නේ මොකක්ද ඇලිලා ගැටිලා ඇලිලා ගැටු කරපක් නැන්නේ ඇලිලා ඉන්න කට්ටිය නේද දැන් එතකොට මේ දර්ශනයෙන් බලනකොට මේ ලෝකයේ තුල සැප කියන වචනයක් ගැන කතා කරන්න පුළුවන්. වැඩි හරියක් අපි දුකටපත් වෙලා ඉන්න සිත සම්බන්ධ කරගෙන නේද? කායික දුක වෙන්නේ සිතෙන්. මානසික දුක වෙන්නේ සිතෙන්. ඒකට චෛතසික දුක් වෙන්නේ සිතෙන්. ඒ සිතේ ඇති වෙන රාග දෝෂ නිසා නේද ආයතනයන් ඥාතිත ඥාතිත යන්නේ. උපදින්නේ. ජරා මරණ ආදී දුක්පත් වෙන්නේ ඒ චෛතසික කින්දර නිසා නේද? මේ මේ ටික අවබෝධ කරගන්න පින්නතුනි. ආන් එතකොට මේ කායික වශයෙන් බැලුවත්, මානසික වශයෙන් බැලුවත්, චෛතසික වශයෙන් බැලුවත්, සිතත් දුකයි, කයත් දුකයි, කයට වඩා සිත දුකයි. දැන් මෙතන මේ ලෝකේ පහදින්න තැනක් තියෙනවා. නෑ නේද? ලෝකයේ තුල පහදින්න තැනක් නෑ. එහෙමනම් දැන් පහදිනවා නම් පහදින්නේ කොහේටද? නිර්වාණයට නේද? අන්න එතන ඉඳන් ඒකන් ඒ අය නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්ත වෙන විදියට යනවා. මෙන්න මේක තමයි දැන පැහැදීම කියලා කියන්නේ. අවිච්ඡ පසාද කියන්නේ ඕකයි. ධර්මයේ දැනගෙන ධර්මයට පහත් වෙනවා. දැනගන්නේ ලෝභය ඉන්න තැන. පහදින්නේ නිර්වාණය. දැන පැහැදීම ඇත්තා වූ පුද්ගලයන්ට ඔක ලස්සන ළම බුදුහාමුදුරුවෝ ඉදිරිපත් දේශනා කරලා ධම්මේ අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකෝ. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට ලෝකේ යථාර්ථයේ දුකයි කියලා දැනගෙන නිර්වාණයට පැහැදිලා ඉන්නවා නම් ඒ අය කියන්නේ ආර්ය ශ්‍රාවකෝ කියලා. ආර්ය ශ්‍රාවකයෝ. ප්‍රත්‍යඥය වෙන්න බෑ. කවුද කියලා කියන්නේ? වරදේද? නෑ. වරදේ. බුදුහාමුදුරුවෝ මේ දේ මෙසේ කිය යුතුයි කියලා කිව්වා නම් මෙසේ කිය හැකියි කිව්වා නම් ඒකට විරුද්ධව නැගෙන්න කිසිම ශ්‍රමණයෙකුට බෑ. කිසිම දෙවියෙකුට බෑ. කිසිම බබෙකුට බෑ. කිසිම මරෙකුට බෑ වෙන්නේ. තේරුණානේ? අපායක් තියෙනවා බව කරපුවාම අපාය යනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ නම්. මෙන්න මේ යථාර්ථය දැනගෙන දැන පැහැදීම ඇති කරගත්තාන් පස්සේ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා අය ඒ පුද්ගලයා සදාකාලිකව අපායෙන් අත මිදෙනවායි කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ නේද? එහෙමනම් අපායේ යනවා කියන වචනයේද එකපාරක් පනිනවා. ජනපැහැදී නැති කරගත්ත කට්ටිය අපායෙන් අත මිදෙනවා කියන වචනයේද කහපාරක් පනින්න හිතෙනවා නේද? එහෙම වැඳලා ඉවරලා ඒ தත්ත්වය ඇති කරගත්තාම පස්සේ ඉවරයි නෑ. ආයි කොහොමද කියලා අනේක අයත් ලොකුලේ ඉන්න අය. අපි යනවෝ කියලා. <laughs> ඉතින් සමහරව එහෙම කියනවනේ. බුදුහාමුදුරු එහෙම කිව්වට බෑ. අපි ඒව අනුමත කරන්න ඕනේ. සමාජ එහෙමත් කියනවා. බුදුහාමුදුරු එහෙම කිව්වට බෑ. අපි අනුමත කරන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ කොතනකවත් මගේ මේ ප්‍රකාශනයක් ප්‍රත්‍යඥයන් අනුමත කළොත් පමණයි වළංගු කියලා. කොතනකවත් දේශනා කරන්නේ මගේ මේ ධර්මය ප්‍රත්‍යඥයන් අනුමත කළොත් පමණයි වළංගු කියලා. කොතනකවත් දේශනා කරන්නේ ඒ වුණාට දැන් ප්‍රත්‍යඥයෝ කියනවානේ කිසිම කිව්වලේ අනුමත කරන්න ඕනේ. අනේ පින්වත්නි බලන්න මේ අසරණ ජනතාව එක පැයක් දෙකක් ඇතුළත මේ ප්‍රත්‍යඥ භූමියෙන් අතම දොරවන ආර්ය භූමියේ පිළිඳව ගන්න බැයිද පින්නතුනි? පුළුවන් නේද? ආ මේක නෑ. දැන් ඉතින් ලෝකයේ ඕන දෙපාද. ඔය කියන්නේ අනවබෝධයෙන් අවබෝධයෙන්. අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? කවුරුත් කියව නිසාද තමා විඳින්නද? එහෙනම් මේ ප්‍රකාශනය සෝමනස්ස සහගතයි ඥාන සංප්‍රයුක්තයි අසංකාරිකයි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කියන්නේ කුසල් සිත් වලින් පළවෙනි කුසල් දෙක. මේ සිතින් යම් තීරණයක් ගත්තනම් ආයේ ඒක වෙනස් කරන්නවත් වෙනස් වෙන්නේවත් නැහැ පිටුතුනේ. කිසිම කෙනෙකුට වෙනස් කරන්නවත් බෑ වෙනස් වෙන්නේ නැහැ. මේ තීරණය අරගෙන ඉදිරියට යන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයාට ආත්මභාව හතකට වඩා මේ අසාර වූ ලෝකේ ඉන්න පුළුවන් කමක් නෑ අපිට. ආත්මභාව හතකට වඩා ඉන්න බෑ. කමන්නේ නෑ. හතක් ඉන්න ඕනේ නෑ පින්නතනේ. අපි දැන්ම මේ ආත්මභාවයට යමු. පුළුවන් යන්න. තේරගන්න ඉන්න එපා. මොකද දන්නවද? මම මහා පුදුම හීනයක් දැක්කනේ. ආවෝ වැඩක් නෑ කියලා. සෝවල් නිකන් දේව රූපයක් කියන්නත් අපි ලස්සන රූපයක් එකපාරට නැවුණා මම කරා. මම ඒක කවුද? මම මේ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදු. හ්ම්. කවුසියාවේ දාලා අනේ ඔබ වහන්සේ ඉතා ඉක්මනින් වඩින්ද කියලා මං ඉතින් ගෑ ගැලුවා. ඈ මේ දිනෝදා බලාගෙන ඉන්නවා ඉතා ඉක්මනින් වැඩම කරන්න කියලා. ඒ පහළ කියනවා මම එන්නේ නැහැ. අනේ මොකද කියලා යනවා. ඒ පහළ කියනවා මුන් මං එන්න ඉස්සලා මාව විකුණගෙන කන්න පටන් ගන්නවා. මට ආරංචි. මේ පොළොව පැත්තේ සෙන්ටර් එකක් දාගෙන තියෙනවා සම්පුසිත. දිව්‍ය පුත්‍රයා ගෙන්නගෙන මිනිස්සු නැති ගෑනුන්ට ගෑනු හොයලා දෙනවා, ගෑනු නැති මිනිස්සුන්ට මිනිස්සු හොයලා දෙනවා. ළමයි නැති ගෑනුන්ට ළමයි හොයලා දෙනවා. විවාහයක් නැත්නම් ඒකක් කරලා දෙනවා, හදි හුණියක් කපනවා. සෙක්ෂන් දමාගෙන මට මේව ආරංචි මං ආවේ මම එන්නේ නෑ කියන්න. මේ අසරණ ජනතාවට කියන්න මම එන්නේ නෑ කිව්වා. ඒකනේ මම එතන ඉඳන් හඳලා වැළඳුණා. ඊට පස්සේ පේන්නේ නැතුව ගියා. මේක හීනයක්. නැත්තම් කියලා ඉන්න දෙපා. ඒක නිසා බලාගෙන නම් ඉන්න එපා ඒක නැහැ. හීනයක්. දැන් අද වෙලා තියෙන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ තිබුණා කරන කාලා ධාතුත් තිබුණා කරන කාලා ධර්මයක් තිබුණා කරන දැන් කනවා දැන් ඉතින් විකුණන්න දෙයක් නැහැ. දැන් මෛත්‍රී බුදුන් විකුණන්න පටන් ගන්නවා. සන්තුෂිත දිව්‍ය පුත්‍රයාගේ ඉන්න දැන මට ආරංචි මේ පොරොන්දක් එහෙම සෙන්ටර් එකක් තියෙනවා කියලා. නැත්ද? ජනාධිපති කියලා මේක විරුද්ධ කරා. තේරුණාද ඔයක බලන්නේ නැද්ද කියලා? තියනවා නේද? ඉතින් ඕක මෛත්‍රී බුදුහාමන්ට ආරංචි එකක්. එන්නේ නැහැ නේද? <laughs> හැබැයි මම ඉන්නේ ඉස්සරලා විතරක් ගන්න පටන් ගත්තා නම් ආවොත් එහෙම මොනවා කරයි කියන්නේ නේද? ඒ නිසා මෛත්‍රී බුදුන් ගැන ගන්න ඉන්නේ බෑ. මොකක් කරන්නේ මේ බුද්ධ ධර්මයෙන් කරගන්න. තේරුණා නේද? පුළුවන් පින්නතුනි. පුළුවන්. මේ දර්ශනය ඇති කරගෙන ඉදිරියට යන්න මම මේකට උදව් කරන්නම්. හ්ම්. කැමතියි නේද? එහෙනම් සෝතාපන්න වන්නේ කෙසේද කියන මාතෘකාවෙන් මම දේශනා කළේ අනිත් අතට මේ සෝවාන් මාර්ගයේ ආරක්ෂා කරගෙන දිනුණු කරගෙන ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳව දේශනා කරනවා සෝවාන් මාර්ගයේ පිවිසෙනවා සමග ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදලා ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා හැබැයි ආර්ය මේ පළවෙනි මාර්ගය පළවෙනි මාර්ගයේ සෝවාන් මාර්ගය පිරියන සුළුයි. පිරිහුණොත් එහෙම ආයෙත් ප්‍රකච්ඡන භූමියට යනවා. තේරුණානේ? පිරියන්නේ නැතුව ආරක්ෂා කරගන්න නම් මම මෙන්න මේ දුන්න කමඨාන වඩාගෙන ලබන සතිය වෙනකන්වත් ඉන්න ඊට පස්සේ මම ඉතුරු හරිය කියලා දෙන්නම් මොකද්ද හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමි සම්මා සතියෙන් යුක්තව ජීවත් වෙන්න හැම ඉන්දියාවක් ළඟදීම දුක දකින්න. මේ දේශනාව ගැන හිතන්න. මේ හාමුදුරුවෝ කිව්වේ ඇත්තද? මේවා අපිට පිළිගන්න පුළුවන්ද? චින්තනය. චින්තනය තුළින් තමයි දර්ශනයට යන්නේ. තේරුණේ? මෙතෙක් අසාගත්ත දේ, දරාගත්ත දේ යන ගමනොත් හිතන්න, ගෙදර ගිහිල්ලත් හිතන්න මේ හාමුදුරුවෝ කිව්ව දේ පිළිගන්න පුළුවන්ද? බැයිද? ආන් එතකොට පරිහානියටපත් වෙන්න නැතුව ආරක්ෂා වෙන්න පුළුවන්. ඉදිරියට යන ආකාරය පිළිබඳව ලබන සතිය මම දේශනා කරනවා. ඒකත් බලාපොරොත්තුෙන් හැබැයි මුර ඇලෑලා මේ පන්තියට එන අයට නම් ප්‍රතිඵල නැහැ. හැම සතියකම එන්න ඕනේ මොකද මම ඊටාම අනුක්‍රමයෙන් මේ පරිපදන් නගිනවා නගින විදිහට මේ භාවනා වැඩසටහන අරගෙන යනවා. අනුක්‍රමයෙන් කරගෙන යන දෙයක්. ඒක නිසා මොන හේතුවක් නිසාවත් නවතින්න එපා. මුරේරෑලා ඉන්න එපා. හැමදාම ඉන්න ඔබට මේ වැඩේ කරගන්න පුළුවන්. පුළුවන් නිසාමයි පුළුවන් කියලා කියන්නේ. තේරුණේ? එහෙමනම් මේ ටිකත් ඔකේ තියාගෙන දැන් ඉතින් අ විතරයන් භාවනා කරලා තමයි නාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ජරා මරණම්හා ආපරි මුංජිස්සා හොඳයි හැම දිනකටම තිරුවන් සරණයි දැන් ඉවත් වුණා Thank you.